මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදල් නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී මුවන් පැලස්ස පුරාණ බෝධිමලු විහාරයේ බණමඩුවේ පැවැත්වෙන මුවන් පැලස්සේ ගොවි සමිති රැස්වීම වතුර විදානේ හා ඔහුගේ සහචරයා අත්අඩංගුවට ගැනීම හා දඬු කඳේ ගැසීම ගෝමරී හා සපමල් දෙදෙනාගේ දුරස්ත සම්බාධකය ඇතුළු සිද්ධි වින්‍යාස රැසක් අද මුවන් පැලසෙන් ඔබ වෙනුවෙන් ගෝනට මුසු කෙරේ. පින්වත් නායක ස්වාමින් වහන්සේ ගරු සභාපතිතුමනි ගොවි මහත්වරුනි මෙතෙක් වෙලා පැවැත් වූ අනුශාසනා කතාවලට අනුව අපේ මුවන් පැලස්සේ ගොවි සමිතියට ඊට යහපත් අරමුණු රාශියක් හොඳ පදනමක් ඇති බව කාටත් දැන් පැහැදිලි වුණානේ. ඒක ගොවි ජනතාවගේ සමගිය සාමූහිකව ගොවි කටයුතු දියුණු පවුණු කිරීම ඒ අතර ප්‍රධානයි අද මේ ගොවි සැස්වීමේදී මම මතක් කළ උදේ කාරණාවක් තියෙනවා. ඒ තමයි කුඹුරු ගොවිතැනට වතුර බෙදා හැදීම නිසියාකාරව සිදු නොකිරීමේ කේදවාද කිය. කාටත් ඒක පැහැදිලිනේ. <coughs> ස්වාමෙල් අපුහාමගේ කතාව නම් සම්පූර්ණ ඇත්ත. සම්පූර්ණම ඇත්ත. ඒ කියන්නේ ඔය වතුර විදානේ. අපේ වෙල් විදානේ. වෙල් විදානේ. මුරු යාය වලට කලට වෙලාවට වතුර බෙදීම කරන්නේ නැහැ. ඒවා තම තමන්ගේ හිතවත්කම් යාලුකම් අනුව තමයි කෙරෙන්නේ. ඒක ඇත්ත ඒක ඇත්ත. <laughs> ඒ ගැන අපි වතුර විදානෙට කීවාම හා ඒක මම බලාගන්නම්කෝ කියනවා. ම්ම් මිනිහා කිසි දෙයක් කරන්නේ නැහැ ඔය කිව්වට මේක අපට මහා කරදරයක් මේ ආරච්චිල මහත්තයෝ. ඕ හොඳයි හොඳයි හොඳයි. සමිතියේ මහතුරුන් මෙතන කිව්ව දේවල් හරියට හරි. උන්නහට විරුද්ධව චෝදනා ගොඩාක් තියෙනවා. මේ මිනිස්සයා සල්ලිකාරයින්ගේ මත්තේ පගාවට මා බැද්ද කැලේ කංශව වවන්ට ඉඩ දීලා ඒක දැන් අහුවෙලා ඕ වුණාද උඹලට ඉංග්‍රීසි ආණ්ඩුව මේ මිනිහට විරුද්ධව කිරියා කරගෙන යනවා වතුර බෙදා හරින්න අලුත් වැඩපිළිවෙලක් එනවා ඕ මං කිව්වට ඒ බවට මම දැන් ඔන්න සහතික වෙනවා උඹලට ආ වා වා වා වා හොඳයි ආරච්චි මහත්තයා ආ හොඳයි හොඳයි ඊළඟට මෙදාපාර අපි හැමදම කරන්න වාගේ මේ මුවන් පැලැස්සේ ගොවීන් කන්න වගා කොරන්ට වී වගා කොරන්ට පාරම්පරික වී වර්ග යොදා ගන්නවා ආ මං දැන් ඒවා මතක් කරනවා තමුන්නාන්සේලාට ඔන්න ආ ගන්නවා දැන් කළු හීන ටිවි සුදු හීන ටිවි පච්ච පෙරුමාල් වී එල්වි එතකොට සුවඳල් වී සුවඳල් ඉලංකාලියන් වේ සෝදුරු සම්භවී ආයවත් බොහොම හොඳයි ඕ මඩතවාලු වී මුරුංගා කායන් වී එතකොට අතනින් ගියාම මඩ ඇල්වි ඈ මේ නම් කියාපු වී වර්ග වලින් තමන් වගා කරන වී වර්ගය අපේ ගොවි සමිතියට ඒ කියන්නේ අපේ ගොවි සමිතිය තමන්ගේ නමින් ඈ වගා කරන කුඹුරු ප්‍රමාණය පෑලද දෙපෑලද බුසලද වගේ සඳහන් කරලා කල්තියා දැනුම් දෙන්න ඕනෑව. හැබැයි මේ නීතිය හේංගොවියන්ට බලපාන්නේ නැහැ. හොඳයි. එහෙනම් අද ගොවි සමිතියට වැඩමවවදාල අපේ ගරු අනුශාසක අපේ නායක ස්වාමින් වහන්සේට සමිතිය වෙනුවෙන් වැඳ නමස්කාර කරනවා. ආ. අද ගොවි සමිතියට පැමිණි තමුන්නාන්සේලා හැමෝටමත් ස්තුති කරමින් ගොවි සමිතියේ කටයුතු මෙතනින් අවසන් කරනවා. සෑම දිනාටම ආයිබෝවන් හා ආයිබෝවන් හරි හාමුදුරනේ එහෙනම් අපිට යන්න අවසරයි. ආ. තිරුවන් සරණයි. හොඳයි හොඳයි. එහෙනම් යාන් කවුරුත් කවුරුත් දැන් ඉතින් විසඳලා යන්නේ කෙනෙක්. මේ වෙදිකාරයත්තු අද අපි ගොවි සමිතියට ආපු එක කොයිකට හොඳයි ඈ ඒක ඇත්ත ඒත් මට නම් හිතුනේ මා බද්ද කැලේ ටිකක් වේල පහින් ගියා නම් හොඳයි කියලා. ආ. ඔව් ඔව් ඒක. එහෙමනම් බද්දරාල සමුන් කියපු විදිහටම අපි පය ඉක්මන් කරමු මූකලාන පැත්තට. හරි හරි යමම් මලේ. මේ දැක්ක නේද වතුර විදානගේ කුරස්නේ ඇදිලා ආපු හැටි මුළු මුවන් පැලස්සේ මිනිසුන්ට දැන් මිනිහා එපා වෙලා තියෙන්නේ ඔක්කොම කරන්නේ වැරදි වැඩනේ හිතවත්කමට හරි ලාභ ලෝභ වලට හරි සමහරුන්ට දවස් දෙක තුන වැඩිපුර වතුර පගා ගහලා චණ්ඩින්ට කංශවවන්ට කැලේ දීලා මේ මිනිස්සු මෙච්චර දවසක් කරේ ඉවසුව ඇති ඒකත් ඒකත් වෙලිකාරයෝ දැන් තමයි අපට කල්ල මරේ මට පණීඩයක් ආවා විධානේ කාර්යා කංශහෙන් රකින්න මිනිහගේ චංගෝලියකුත් එක්ක අද දවසේ මා බැද්ද කැලේට එන විත්තිය අම්මපයකෝ මට නිකමට හිතුණා ඔබ අද කැලේ පීරන්ට උදා ගන්නට ඇත්තේ මොනෝ හරි ඉවකට කියලා. <laughs> කලින් අයකෝ හරිනේ. <laughs> නැතුව නැතුව බං. මේ කට්ට පෑයිල්ලේ ඔය කැලෑව පාදන්නේ මොනලු දාවකටද? අද තමයි මං වතුර විදානෙට උණ ගැනින්න දෙන්නේ. ආ. නෝයිටි. යුද්ධ කාලේ ඔබ හමුදාවේ ලොක්ෙක් කියලා හිටියයි කියලා කියනවනේ. කවුරුත් කියනව නෙවෙයි මලේ. කැප්ටන් සිංගප්පූරු කැප්ටන් කියන්නේ මට. <laughs> හමුදාවේ කැප්ටන් අවුරුදු 12. ඒ කාලේ හමුදා නීති කඩපු දඩාල සුද්දන්ටත් ගහනවා මං හතර ගාතෙන් වැටෙන්න. ඇත්තටම හමුදාවේ ලොක්කෙක් කැටියට මට උඹ මැවිලා පේනවා බැද්දිරාල. හ්ම්. ඒ මට ඔය වතුරේ දාන්නේ නා උගේ මහයි කාලා සල්ලිකාරෝ අඟුටු මිට්ටෝ බං අඟුටු මිට්ටෝ. අන්න කතාවෙන් කතාවෙන් අපි මහා වැද්දේ මහා කැලේටත් පිටේ. මෙන්න මේ නෑබඩ ගහලන්නේ. හ්ම්. මේක මතක තියාගන්න. හරි මම මතක තියාගන්න. මේ නෑබඩ ගහ. හොඳට මතක තියාගන්න. මෙතනින් ඇතුළු වුණාම ඔය කන්සයෙන් වලට ළඟයි. එහෙමද? හ්ම්. හ්ම්. හරි. මේ කරේ බලාගෙන බලාගෙන. බලාගෙන ඔය වැල් පැටලෙයි. මේ අපි කලින් දෝක ගිය පාර නෙවෙයිනේ මලයා. ඈ ඒ පළු ගහවංගුවනේ. මේ පාර ඊට වඩා කිට්ටුයි. එහෙමද? ආ යමන් යමන් යමන්. අර කැලෑ කුට්ටියෙන් එහා බෑවුමක් පේනවනේ. ආ ඔව් ඔව් ඔව්. ඒ බෑවුමත් එක්ක සැනිතලා කොටහේ තමයි ඌේ කන්සයෙන් තියෙන්නේ. බෑනේ. ये हूँ हमारा राजेंद्र ये वाले हम क्या चले भी नहीं मारते बेटो बेटो मैं बिग गल के बुक कावे हैंगे मित्र होंगे ना अरे यार बस मार रहा हम අනේ රජු අනේ පැත්ත දෙනවා ඉතින් කන්නේ ඉස්සන් කරන් මනේ අන්න අලි රන්චුවක් කාන්තායේනේ මායිමින් මහා කෙරේ පැත්තට රිංගන. කලබල වෙන්න දෙයක් නැහැ. මේම ටික වෙලාවක් ඉඳලා යන්න. ඒක වෙඩි කරවලේ ආන් අරුන් දෙන්න අරපා හ්ම් කොළු තලි සද්දට බය වෙලා හේන වතුර විදානේ යුගේ චග්ගෝලයයි කැලෑ කුටි හැංගිලා ඉඳලා කන්සයින පැත්තට දැන් එනවා. අර එනවා එනවා. ගුහාව ඇතුළට වෙලා මිමු. මේ වෙඩි කර්මදේ. ඔව්. උන් කියන දේ හොඳට අහගනින් තේරෙනවද? ඔය එන්නේ ඔය එන්නේ. අපි මං මේ මා වැද්ද කැලෑව ආරච්චිලටයි උගේ ජග්ගෝලෙන්ටයි දැන් තහනම් කරලා තියෙන්නේ. ඇහුණද ජේමි? හ්ම් ඇහුණා ඇහුණා. දැන් අර වෙඩික්කාරයාගේ කකුල් දෙකම කැඩිලාලු නේ. <laughs> මැරෙන්න වැටිලා. දැන් කිහිලි කවුරු වලින් යනවලු. <laughs> අපි කන්සහේනායිති. සර්දට ආහාර කිලත් බයයි බං. එදා මතකද? සාරදි සර් විදානේගේ බෙල්ලෙන් අල්ලාගෙන ඔව් ඔව් මට ගහන්න හැදුවන බෑ මං හැදුවේ කල්සහේනේ වගාව වෙඩික්කාරයාගේ උඩ දාලා උන් පොලිසියට අල්ලව දෙන්න. ඒකෙන් මුවන් පැලස්ස කලබල වෙච්ච හන්දා සර්දි සහරට කේන්ති ගිහින්. මම එදා සර්දි මහත්තයාට බැඳලා යාප්පු වෙලා කීවා. විදානේ මහත්තයාට නම් ගහන්න එපා කියලා. හරි හරි. නැත්තම් මිනිහා එදා උඹට ගහන්න තමයි හැදුවේ 99 න් බේරුනේ හැබැයි තෙන් මේට පස්සේ නම් අපිට මිනිහගෙන් ගැලවීමක් වෙන්න බැරි පාටයි ඒ මොකද එහෙම වෙන්නේ මිනිහෝ සර්ධකාරයා අපි ගැන හොයන්ටත් තව සුවකෝපාරි දෙන්නෙක් කෙවලුවා. උඹට මතකද ඒක කිව්වා? හ්ම් හ්ම්. ඒ හැම දෙයක් මම කියනවා තමයි නැතර අර දැන් මොකද කරන්නේ මම ළඟ බිලිබට එනන් තියනවා මට මොකුත් ඕනේ බං මම පස්සෙන් ගිහින් උන් දෙන්නගේ ඇඟටම පනිනවා අල්ල බොටුවටම පනිනවා ඒක නෑ ලෑස්තිනේ ඔන්න එහෙනම් හරි හරි නරකයන් හොරක් තර්කදී විදානේ අන්න බා වෙඩි කාලයා දුවන්න දෙන්න එපා අපි කාන්තාවරු මෙහෙට වරලා මෙහෙට වරලා අනේ හාමුදුරේ ගහන්න එපා ගහන්න එපා අම්මලේ ගහන්න එපා තොබ්බක් කොබටෙන් දෙන්න ඕනේ ගහන්න එපා මම අල්ලන් ඉන්නේ අරයි හරි ඕ ඉතින් තේරුණා අර අර අනකේ පතපාවක් අනේ වදින්නම් වදින්නම් අපේ අප්පෝ වෙඩික්කාරත්තෝ බැද්දරාල වලේ වදින්නම් ගහන්න එපා ඔක්කො මට දෙන්න ඕනේ දෙන්නේ නොට ඔක්කො මට අනේ වගේ අලුවක් බැලිලා ඔලුව දැන් නම් ගෙනිරිය තමයි අපිට කැලේට වෙන එක තහනම් කොහොමද මදි කිව්වා මදි වෙඩිකාර ඇත්තෝ ආ මෙන්න මෙන්න ඔන්න ඔය ගැට ගහ මාවලලා ගැට ගහමු ආ විදානය දැන් උඹේ ලොකුකම් පෙන්නපන්කෝ ඈ ඔන්න ඔය යාන් වැල් එකේ උනම් මෙහාට ගනි මුන් දෙනෝ වැදලා කුදලලා අරගෙන යන්න හරි හරි මෙන් ගේනවා මෙන් ගේනවා හරි මෙන්න එනවා මම පණකට බැන්න ගෙනියන්න ඕන වෙලාවත් පණීට බැරි වෙන්න හොඳට බැනපන් මෙහෙම හොඳට නඩ කරලා බැනපන් අන්සෝනේ උන්ට ඉංග්‍රීසි ආණ්ඩුවේ නීති කරන උන්ට දඬුවම බොහොම සරයි. තේරුණාද? <laughs> මෙදි කාර්යයක්. මුන් දෙන්න නෑබඩ ගහගෙන පාරට දාලා. ඔව්. රුක්කත්තන ගහගෙන මා බැද්දේ ගමේ ඕවිත දිගේ කැලේ පාරෙන් යම්. ඒක හොඳයි. වරේලා. වරේලා. යාමල්ලා. හරි. කැලේ පාරෙන් යම්. හ්ම්. නැගම ඉතර යලා. ඉතර යලා. ඉස්සරහෙන්ද කිව්වේ දෙනවත් ලොකු මට පත බෑවේ ඒමයි මල්ලේ ගිහලා ආරච්චිලට පාර දෙනවා තොපිව බලාපල්ලා නුඹලට දෙන දඩුවම විතරලා මලයන් මලයන්ලා ඉතරලා ඉතරලා දෙනවත් ලොකු මට මොරාට Thank you. වෙන හිඹන්නේ හිඹන්නේ වෙනවා මේ වරෙන් මේ වරෙන් ඔය වත්තේ මොනවා කරනවද ඔබ මේ වරෙන් ඉක්මනට ඉක්මනට වරෙන් වරෙන් වරෙන් වරෙන් වරෙන් මේ අර මඩුව අතුපතු ගාලා මේ සුද්ධ බුද්ධ කරලා පුළුවන් තරම් ඉක්මනට පිළිලා කරනවා මේ පුළුවන් තරම් ඉක්මනට පිළිලා කරමු මේ මේ මොකද මොකද මේ ආවේශ වෙච්ච කපුවෙක් වගේ මේ කොළුවට කෑමොර දෙන්නේ ඌ මේ අර කෙහෙල් කුරුල්ලෝ ටික ඉඳන්ට වලවල් කපනවා. මණිකේත කියන්ට මේක මේක මේක බොහෝම හදිස්සි වැඩ. දෙන්නෙක් දනුකදේ ගහන්න තියනවා මට. ඔව් දෙන්නේ. මොනවා? හදිස්සිය කඩාපාත් වුණා වගේ. ඒ මොන රාජකාරියක්ද? කවුද කවුද? හදිස්සිය අල්ලගත්තු පළියට නිර්පරාදේම මේ මිනිසුන්ව දඬු කඳේ ගහනවා නෙවෙයි ඕන් හැබැට කාන්සාහේන් මගා කරපු මා බද්දේ කැලේ මේ ආරච්චිලට තහංචි පනවපු අපට පාරම්බාපු වතුර විදානෙයි උගේ චග්ගෝලේ කුයි මගේ අනසක යටතේ ඕන් අත්තඩංගුවට ගත්තා ඕන් උන් උන් කොහොමද මේ නිර්පරාධ මිනිස්සු වෙන්නේ ඈ නිර්පරාධ මිනිස්සු වෙන්නේ කොහොමද මා බැද්ද කැලේ රජ කොරාපු වතුර විදානෙලා අපේ ආරච්චිල අත්තඩංගුවට ගත්තා නම් ඒක නම් ඉතින් විශ්වකර්ම රාජකාරියක්ම තමයි ආ මුන් දෙන්න ගේනවා නේද? ගිරිල්ල ගිරිල්ල මෙහාට අරන් බලලා මෙහාට අරන් බලලා. හ්ම්. ඕ කොමි බද්දරාල වෙදිකාර මේ අනිත් පැත්තේ අනිත් පැත්තේ නා මුන් දෙන්න ගේ ඔය අත් බඳපු යාන් වැල් ලිහලා දඩු කඩේ ගහන්න උදව් වෙලා. හා හා. ඒ අහපල්ලා මුන් දෙන්න රාජද්‍රෝහියෝ. <laughs> මහේජන්ත උන්නාන්සේගේ පයින්දකාරයෝ ඇවිත් මුං බල්ලෝ වගේ ඇදලා ගෙනියයි ආ බල්ලෝ වගේ ඇදගෙන යයි <laughs> මේ ඕ මන් දැන් මුං දඬු කඩේ ගහලා කියනවා උන්ගේ කකුල් දෙකයි අත් දෙකයි මේක ඇතුලට දාලා ලොක් කරපල්ලා ලොක් කරපල්ලා වුණා ආ ආ ලොක් කරපන් ආන්න හරි ආ අනේ බුදු වෙන හාන්දුනේ අපෝ මගේ කකුල මේ හපිය මේ තෝ බොල විධානේ කොම කරපු හැටිද ඔය ඈ කොහොමද තෝ විධානේ කොම කරන්නේ තෝපි බොලාව කාන්සා හොරෝ හෑ හෑ ඉංග්‍රීසි ආණ්ඩුවට බාර දුන්නාම ඉහේ ඉඳලා ඉහේ ඉඳලා හැම ගහයි තොපිව බත්ත ගහයි තොපිව වා ගහන්න බාර හේරම දේවල් මං කියනවා හේරම දේවල් කියනවා කියලා කීවානේ අර හේමන්නේ හේමන්නේ අර මාර මගේ තඩි වේවැල අරන් වරෙන් හාට ආ ගෙනින් මුන්ට දෙන්න මම හේරම දේවල් කියන්නම් ගහන්න එපා ආ ගහන්න එපා ගහන්න එපා කෝ කෝතපේ අර කතා කරන ගොළුවා කවුද ඌ හංගගෙන ඉන්නේ ඈ ඈ ආ තොපේ කාන්තා මුදලාලි කවුද කියාපියා වන්දනේ මම දේරම දේවල් කියනවා සමුල්ලාසගේ හතුරු සේරම ගහස් මම එලිදරව් කරන මමට පොරොන්දු වෙනවා ආ වෙලි කාඩේ ගහන්න එපා ගහන්න එපා දැන් දැන් හරි ඇටි ඇටි ගහන්න එපා මූට දැන් මෝ පොරොන්දු නානේ ඔසේරම දේවල් කියනවා කියලා දැන් ගැහුවා ඇති සේරම රහස් හෙලිකලොත් අපි මුන් නිදහස් කරන්න බලමු. නැත්තම් ඉතින් මහේ ජනත උන්වහන්සේටම බාර දෙමු. ආ ඉවරයිනේ. හොඳයි මාත්‍යෝ. එහෙමනම් එහෙම කරමු. ආ මේ එතකොට ඉතින් වැඩේ කම්මුතුනේ. හ්ම්. ආව් ආව් ආව්. ඔන්න මැනිකේ අපට නොකීවත් අද අපි ලොකුම හිස රදයක් ඒ වගේම බරපතලම අපරාධකාරයෝ දෙන්නේ වලව්වටම ගෙනල්ලා දඬුකදෙක් ගහලා කම්මුතු කළා. වැඩේ පංකාදු. වැඩේ පංකාදු. <laughs> ආ මේ මේ කොළ කැඳ හැදලා තියෙනවා. බීලම ගියා නම් හොඳයි නෙමෙයි. <laughs> ඔය කිතුල් හකුරු ඊයේ හදාපුවා. <coughs> ආ මේ වෙලාවට කිතුල් හකුරුයි කොළ ගැඳයි දෙයියෝ තමයි. මේ එහෙමනම් ආරචිල මහත්තයෝ අපි ගිහින් එන්න. ආ ආ හොඳයි හොඳයි. දීලා වරලකෝ. ඕ මණිකේ කාලයක්ම පැලෑම් කරලා ආරච්චිලගේ මොලෙන් අපරාධකාරයෝ දෙන්නෙක්ම ඇල්ලුවා. <laughs> අනේ ඔව් ඔව් ඉතින් කවුරු හරි කෙනෙක් අපරාධකාරයව අල්ලලා අපේ රාලහාමිගේ දෙපතුර ළඟටම ගෙනල්ලා දාපුවම අපේ රාලහාමි පාරම් බානවා පේනවා නේද මගේ වැඩ කියලා ආ නා නේ නේ අම්මපා මට නම් දැන් මේවා අහලා අහලාම එපා වෙලා. මේ මේ මණිකෙට තාම තේරුමක් වෙලා නෑ මේ ප්‍රභූ පාලන රාජ්‍ය ක්‍රමය කියන එක. ඔව් ඔව් ඔව් අනේ ඔව්. මට තේරුමක් නෑ තාම. මේ මණිකේ මේ අහන්න. මේ අහන්න. තමන්නේ රටේ ගෙවල් බිනින හොරු අල්ලාගෙන අමුඩ කෙටියෙන් ඇදගෙන එන්ට රජවරු යන්නේ නෑනේ. ආ ඒ වෙලෙට පත් කරපු සේවකයෝ ගිහිල්ලා හොරු ඇදගෙන එනවා මාලිගාවට. ඈ එතකොට බිසව කියනවා නම් ඒ වැඩේටත් රජුට යන්න කියලා. ආ එහෙව කතාවක් නෙවෙයි මම මැනිකේ මට කියන්නේ. මං අහන්නේ ආරච්චිලා කියන්නේ රජ කෙනෙක්ද? කෝරාල කියන්නේ විධාන කියන්නේ රජ කෙනෙක්ද? නැතුව මේගොල්ලෝ ඉන්නේ බලල්ලු ලව්වක් කොස්සට බාවන්ටද? ඔන්න අන්න අපේ රාලහාමි පටලව ගත්ත තැන. ආම් පටලව ගත්ත තැන. කොහෙන් හරි ගිහිල්ලා ඉතින් කොහොම හරි මේ ආරච්චිල රාජකාරී නොදන්නා අබබ්බයෙක් හැටියට අවනම්බු කරන එකයි මැනිකගේ වැඩි. ඕ මොන දෙයයන්ට කියන්ටද කියලා මට නම් තේරෙන්නේ නෑ. හානේ මැනිකට නම් තියෙන්නේ නපුරුම නපුරුම නපුරු කටක්. ඒ වගේම නපුරු හිතක්. ඕනේ මැනිකේ ආ කො කො කොහෙද දැන් මැනිකේ කොහාට වුණාද? මැනිකේ මැනිකේ ආ මේ පාර කොහාට මක බෑ වුණාද මන්ද? පොඩි පුතේ පොඩි පුතේ මේ පාර කවුරුත් නෑ පේන්ට දෙදෙනෙක් කියපුවම කොච්චර වැඩ තියෙනවද මේ කර ආරක්ෂණ වලව්වට ගියාද දන්නේ නෑ වතුර විදන්න දඬු කඩේ ගහලා බලන්න මොකද මොකද අපේ අම්මා කෑ ගහන්නේ මලයන්දි කොහෙවත් යන්නේ නෑ මේ ගම් මිනිස්සු දාපුවා පැදුරු පහ ගහ එක අර අර ශාලාවේ කරාබු නැති. මේවා අවුවේ වනන්නේ නැද්ද? දවස් දෙකක් තුනක් මේවා අවුවට දැම්මේ නැත්නම් වෙරදේ දාන්නේ නැද්ද? මේ මේවට කාසි පණන් ගන්න පුළුවන් ද හැබෑට? හැමදේම හැමදේම මම්ම කරනකම් බලන් ඉන්නවා. මම්ම කරනකම් බලන් ඉන්නවා. මොන ගෝත කරුණක්ද මේක? අපේ අම්මට ඕනේ මේවා මැසිමින් වගේ කරලා ඉවරයක් කරන්ටනේ. හොඳයි හොඳයි. ගම්මිරිස් පැදුරු කරාබු නැටි සේරම මං අවුවේ මනන්නම්. අපේ අම්මා අපරාධයේ කෑ ගහන්නේ. පුංචමල්ලි ගාල සුද්ධ කරලා හරක්ට තනකොළ මිටි දෙකක් දාලා ගාලේ කිරි බෝතල් වලට දාලා ඒව හන්දිය කඩේටත් දීලා. කොච්චර වැඩ කරලාද දැන්? හ්ම් හොඳයි හොඳයි. හොඳයි ඉතින් පුංචි ගොමට. පුංචා නම් දුවන පනින ගමන් හරි මොන මොනවා හරි වැඩ කරනවයි කියමුකෝ. දැන් සමුන්ට මොකද වෙලා තියෙන්නේ? අසනීපයක් නම් බේතක් හේතක් ගන්නේ නැද්ද? කෑම ටික වෙලාවට කන්නේ නැහැ. නාන්නේ නැහැ. දැන් ටික දුහක ඉඳලා අර කඳු වැටි දිහා බලාගත්තුවට ඔහේ කොච්චරවත් බලන්නේ මොනවද ඔච්චර කල්පනා කරන්න තියෙන්නේ අනේ අපේ අම්මට තේරෙන්නේ නැහැ මට මේ දවස්වල හිස රදේකුත් තියෙනවා. මේ මේ අතේ රුදාවකුත් තියෙනවා. ඒ මදිවට කෑම කන්ට පිරියාවකුත් නැහැ. හ්ම්. හැබැයිට ආ හොන් එනවා කියනකොටම නෙළුම් ඉදුවත්. ආ. හා නෙළුම් දුවේ. මොකද මේ? ගහින් වැටිච්ච මිනිහට ගුණ අයන්න වගේ නැන්දලත් ඉතින් ගෝමණීටම මනිනවද මන්දා? බනිනවා නෙමෙයිදුවේ බේතක් හේතක්වත් ගන්ට යමන් කීවා මේ නැන්දල කුරහන් ගියනේ පැත්තේම කිය නැද්ද යන්ත බැරි වුණා සපු මල්ල කුරක්කන් කපලද දුවේ කුරක්කන් කපන්න කියා දවස් ගානකින්වත් දැක්කේ නෑ සපු මල්ලගේ අසනීපකින්වත් දන්නේ හ්ම් මං සපු මල් පුතාලගේ ගෙවල් පැත්තේ ගොහින්වත් එන්ටද කුරහන් දැම්ම කපනවද නැද්ද කියලා දැනගෙන ඉන්න පුළුවන් නේ. අපේ අම්මා යන්න ඕනේ නෑ. අපි නෙළුමිනංගිව යවමු. හනික මේ දවස්වල සපුමල් අයියටත් හරි කරදරනේ. අර අලුතෙන් ගුරුවරියක් ඇවිත් සපුමල් අයියලාගේ අක්කලාගේ ගෙදර නතර වෙලා. ඉතින් සපුමල් අයියට අක්කලාගේ ගෙදර වැඩයි, තමන්ගේ ගෙදර වැඩයි වැඩ ගොඩ වෙලා. වෙන දවස්වල නම් සතියකට තුන් විදයක්වත් සපුමල් අයියා මෙහි එනවා. දැන් සති 3ක් විතර මේ පැත්ත පලාට ආවේ නැහැ. ඕකට ඉතින් ඔච්චර හිතන්න ඕන නැහැ. ඒ ළමයාට මොන මොනවා හරි වැඩේ දිලයි. කෝකටත් නෙළුමිදුව හෙට උදේ සපුමල් පුතාලගේ දිහැවි ගොහින් තොරතුරුත් බලාගෙන එන්ටකෝ. නෙළුමි කෝකටත් හෙට ගියාම තිසරලාගේ තොරතුරු හිම හොයාගෙන ගෝමරී ගොඩක් දුකින් ඉන්න බවත් කියලා සපුමල් අයියට මෙහි ඇවිල්ලා යන්න එන්න කියන්ට. හොඳයි හොඳයි. කියන්නම් කියන්නම්. පෙරමග බලාගෙන ඉන්නවා කියලා කියන්නම්කෝ. Thank you. අද මොන් පැලස්සේ රඟපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ වෙදිකාර්යා කමල් ගමකේ බැද්දේරාල රෝහණ සිරිවර්ධන මණිකේ ශීලා පරණමාන්නකේ ගෝමරිගේ මව නෙළුම් කල්බෝවිල වතුර විදානේ විජේසිරි බෝපකේ ගෝමරි දිල්කා විමර්ශනීය හඳුවල ජේමිස් ටෙවුලින් ජයනාත නෙළුමි ප්‍රභා තරංගිකා වීරසූරිය පරිශනාත්මක පිටපත රචනා කළේ කලාශූරී මුදල් නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ ශිරවර්ධන. නාද ශික්ෂණය ටියුලින් ජයනාත සමග ජයන්ත චන්ද්‍රලාල්. සංස්කරණය චතුරංග කල්පගී. නිෂ්පාදනය නන්දා ජයමාන්න.